දෛ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අස්ථාන ඍතු අවසාන පොය දවසේ අපි සිංහලෙන් කියන දීපෝයි කියලා 15ක ඉතින් අපි මේ වෙනකොට මම හිතනවා ඉස්සන්න වනේ වෙනුවෙන් සත්කාර වශයෙන් සීල් සමාදන් කිරීම කරලා තියෙනවා බණපටිය හඳම්මුණක් දැන් ඒ කියන්නේ පිරිසක් වශයෙන් අපිට වාඩි වෙන්න වෙලාවක් හම්බෙච්චාම මොකද්ද කරන්න ඕනේ සක්මන් හම් වෙච්ච වෙලාවේ සක්මන් මළුවට වෙලාවක් හම් වෙච්චාම කොහොමද සක්මන් කරන්න ඕනේ? කොහොමද එදිනදා මේ වගේ දවසක් අරණිගතව භාවනා මධ්‍යස්ථාන ගත කරනකොට සිහිය පිටවන්නේ කොහොමද කියන එක ඒ උපදේශමාලා ලැබෙන්නේ නැති. එනිසා අපි මේ පැය පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සමාදන් කරලා වගේ සීලය පිළිබඳව හෝ ඒ මූලික උපදේශ පන්තියේ සඳහන් ඒ උපදේශ තේරෙන්නේ නැත්තම් එනත ඒව කරනකොට මතුවෙන අපහසුතා තියෙනවනම් නැත්නම් මූල ධර්මයේ වශයෙන් ප්‍රශ්න තියෙනවනම් සාකච්ඡා කරන්නයි. ඊට අමතරව තමන් ගත කරන ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධ අපිට විසඳගන්න වගේ පුළුවන් ප්‍රශ්න තියෙනවනේ. මූල ධර්ම ප්‍රශ්න නෙවෙයි. අන්න ඒ සඳහා ගත කරනවා. ඉතින් මේ ඒ සාකච්ඡාවට කලින් නැත්නම් සාකච්ඡා යන්න කලින් මම දැනගන්න කැමති සභාවට අද ඉස්සෙල්ලාම වගේ ආපු නවක කී දෙනෙක් ඉන්නවද කියලා අත උසලා සංඥාවක් කරන්න කියලා මං ඉල්ලා හිටනවා. අලුතෙන් ආපාද. සෑහෙන පිටසක් ඉන්න වෙනකොට අපි පරණ පුරු අයගේ ඌරුව පුරුද්ද ප්‍රයෝජන ගන්නවා. ඒ කියන්නේ මේ ප්‍රශ්න අලුත් ආපුවාට කමන්න පරණයට කමන්න ලිඛිතව ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒක කරනවා නම් මේනෝට ඉදිරිපත් වෙලා තියෙයි. එහෙම නැත්නම් මේ වෙලාවට ගැලපෙන මම අර කලින් කියපු මාතෘකාවට අදාළ ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන්න නැත්නම් මාතෘකා තම තමන්ගේ අදහස් සභාවට ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. මේ පිටිපස්සෙන් ආයෙත් මේ ඉස්සරහින් තියෙන විශේෂයෙන් පිරිමෑයේ ඉස්සරහට එන්නේ කියලා මම මතක් කිරීමක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. විතර සාකච්ඡාව වෙන මාතෘකාව ගැනමයි මේ මේ විශ්ලේෂණය කරන්නේ. එය තමයි දෙකක් එකක් කියලා මම විශ්වාස කරන ඉන්සයි එම් අපි විතරම පාවිච්චි කරන සත්‍යමත් වීම කියන වචන. සත්‍යනේ සත්‍යමත් වීම. ඒකම සතිය සතින්ද්‍රිය කියලා සඳහන් වෙනවා. බොජ්ජංග ධර්මයක් වශයෙන් සඳහන් වෙනවා. ඒ සමගම අනිත් වචනේ අපමාදයේ කියන වචනේ බුදුරජාණන් වහන්සේගේ අන්තිම වචනේ පිරිවන් පාන අවස්ථාවේ අපමාදයෙන් සම්පාදිත එතකොට ඒ වචන දෙකේ අර්ථ මම අහලා තියෙන විදිහට එක්තරා විදිහක සමානකමක් තියෙනවා. නමුත් පැහැදිලිවම පේනවා මේ වචන දෙක පාවිච්චි වෙන විදිහෙන් වචන දෙකේ තේරුම් දෙකක් තියෙනවා. එන්න මේ තේරුම් දෙක තියෙනවා නම් අන්නේ තේරුම් දෙක පැහැදිලි කරගන්න තමයි ප්‍රශ්නේ. මම කැමති අපේ මීටිගල මහත්තයෙන් අහන්න නැත්නම් මතක් කරලා දෙන්න මීටිගල මහත්තයා දන්න විදිහට සතිය කියන එක සභාවට අලුතෙන් මාප් කෙනෙකුට තේරෙන විදිහට නිර්වචනය කරන්නයි කියලා අප්‍රමාදයේ කියන එක නිර්වචනය කරන්න කියලා මම ඉල්ලා හිටිනවා සාකච්ඡාව පටන් ගන්න ඉස්සරලා. මට තේරෙන විදිහට මම දැනට හිතාගෙන ඉන්න විදිහට හරි හොරක් නෙමෙයි මම හිතාගෙන ඉන්නේ. සත්‍ය කියන්නේ යම් ක්‍රියාවක් වචනයක් හෝ සිතුවිල්ලක් හෝ මම මේ ක්‍රියාව කරමි මම මේ වචන කතා කරමි මම මේ සිතුවිල්ල සිතන යන හැඟීම ඇතුව කරනවා නම් ඒක සතිමත් වීම. ඒ සමගම සතිය කියන එක එතකොට ඊට වැඩිය දෙයක් නෑ කියන එකයි මගේ අපමාර්ගය ඊට වඩා මුළුන් තේරුමක් තිබිය යුතුයි. එයන්ට බුදුරජාණන් වහන්සේ අන්තිමට කිව්වේ අපමාර්ගයෙන් සම්පාදේ ඒ මුළුන් තේරුම මම හිතන විදිහට සෑම මොහොතකම සතිමත් සිටීමෙන් යහපත් ක්‍රියා යහපත් වචන යහපත් සිතුවිලිවලට තැනක් දෙන්නේ. කියන්නේ යහපත් සිතුවිලි සිතමින් යහපත් වචන කතා කරමින් යහපත් ක්‍රියා කරමින් අයහපත් ක්‍රියාවලින් වෙන්වි අයහපත් වචන වලින් වෙන්වි අයහපත් සිතුවිලි වලින් වෙන්වි සිටීම. එන්න මේකයි මම කියන්නේ. මම ස්තුතිවන්ත වෙනවා තමන්ගේ අදහස ඉදිරිපත් කිරීම ගැන. ඉතින් ඒකට අපි එකතු කරන්න බලමු. මට පුළුවන් මෙන්න මේ ටික ඒතු කරන්න සතිය කියන්නේ චෛතසිකයක් එක්කෙනෙක්ගේ උප්පත්තියම තමයි ලැබෙන දෙයක්. හැබැයි අපි මරණකම් පාවිච්චි කරන්නේ නැතිව. අපි කරන දේවල් උම්මත්තකව කරනවා අතීතය ගැන හිත හිතා කරනවා අනාගතය ගැන හිත හිතා කරනවා අරය මොනවා හිතයිද කියලා හිත හිතා කරනවා අතන මොනවා වෙනවද දන්නේ නැහැ කියලා හිත හිතා කරනවා වැඩේට එළඹිලා වැඩේට 100%ක් හිත යොදලා දෝතිම්ම කරන වැඩ නෑ අපේ ජීවිතේ අපි සතියෙන් නෙවෙයි වැඩ කරන්නේ සතියපත් කරනකොට දිව හැපෙනවා. පත් කරනකොට පතර කියවනවා. පත් කරන ගමන් ටෙලිවිෂන් එක බලනවා. එතකොට කන වැඩි කරනවා කෙරෙනවා. අනික් කොටත් කරන්න ගියාම කතා කරලා දිව හැපෙනවා. කාපු දේ රස තේරෙන්නේ නැහැ. ඔය විදිහට নানা ආකාර දේවල් වලට හිත නන්නත්තර වෙනවා කියන්නේ. අනේ නන්නත්තර නොවි කරන දෙයට මුළු හදින් දෝතිම කරන්ට හිත එළඹවා සිටීම මෙහෙවීම වෙලා තියෙනවා අපි කියනවා චිත්තක්ෂණේ සතිමත් චිත්තක්ෂණයක් කියලා. ඉතින් ඒ නිසා අපි මුළු හදින්ම කරන වැඩ සතිමත් චිත්තක්ෂණයක්. ඉතින් මේක ආචාර ධර්මයක් බවට සමාජගත වෙන්නේ අප්‍රමාදයේ හරහා. මම මේ කරන වැඩේ මම මේ වෙලාවේ කතා කරනවා. මම මේ කතා කරන දේවල් තව පිරිසකට ඇහෙනවා. ඒ පිරිසට අවඩක්ම වීම පිණිසත් සුභ සිද්ධියක් සැලසීම පිණිසත් මම හික්මීමක් ඇති කර ගන්නවා. වචනේ හික්මීමක් ඇති කර ගන්නවා. ක්‍රියාවේ හික්මීමක් ඇති කර ගන්නකොට එතකොට කියනවා සීල මේ වශයෙන් අප්‍රමාද වෙනවා කියන. ඒ වුණාට සමහර වෙලාවල් වලට මට පිළිසිසර බොහොම සීතලට හමුරු කෙනෙක් වශයෙන් වෙන්නේ හිටින්න ඕනේ. නමුත් මගේ හිත හදාගෙන තිබුණ නැත්නම් මම මගේ හිතට හොරා මගේ ක්‍රියාවලිය නරක දේවල් වෙන්න ඉඩ තියෙනවා වචන නරකව පණින්න ඉඩ තියෙනවා ඒ නිසා කයෙන් වචනයෙන් මම මේ වෙලාවේ මේ පිළිසිත පිට සිත් කරනාසොලිට හිටියට හිතේ සමහර විලාකට නැතිච්ච ගති තියෙනවනම් මගේ පාලනයකින් තොරව එවුවා එලි දකින්නවා ඒක නරකයි පිළිසරත් හොඳ නෑ මටත් හොඳ නෑ ඒ නිසා ඒ හිතේ තියෙන මේ නපුරු ගති නතර කිරීමට ඔය කාටවත් මුකුත් කරන්න බෑ මම මේ පිළිසට එන්න ඉස්සර වෙලා තීල් චක්‍රා විතරමදි සමාධිගත වෙලා හිතට නරක හිතුවිලි නොයන තැනට ඒක ගැන හිතලා බලලා හික්මින්මත් කියනෝනේ. ඒක සීද සමාධි ශික්ෂා කියලා කියනවා. ඒ සමාධි ශික්ෂාව අප්‍රමාදීව කරන්න ඕනේ. සමාවට ඉඳි ඉස්සලා කරන්න ඕනේ. සබාවට ඇවිල්ලා කරන්න බෑ. බාහට යනකොට පමයි. ඒ වගේම ප්‍රඥා ශික්ෂාවක් තියෙනවා. කල යුතු නොකල යුතු ඒ වගේම ෂටගති මායාවී ගති වංචනික ගති මම ඕන වුණත් මා හරහා ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සීල ශික්ෂා සමාධි ශික්ෂා වල අල්ලන්න බැරි ප්‍රඥා ශික්ෂාවක් කියලා විශේෂයෙන්ම අපේ සර්වචන්නාංශේ මානවයට එකතු කරපු අදහසක් තියෙනවා. ඒකත් අමාරු වැටෙන ඉස්සලා කරන්න. ඒවක් කළ යුතු වෙලාවට කරන්න අපි එදිනදා ජීවිතය අපි අනුන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්න ගිහිල්ලා තමන්ගේ සීලේ වතර දාලා තියෙනවා. වෙලාවට කරන්නේ නැහැ. සමාධි ශික්ෂා කරන්න ගියාම වෙලාපදි කියනවා. අර යුතුයකම් මේ යුතුයකම් තියෙනවා කියනවා. කෙලවලා අන්තිමට ලෙඩ වෙනකොට වයසට යනකොට මරණයට යනකොට සම්පූර්ණ ව්‍යාකූල තත්ත්වයක් විවෘත තත්ත්වයකටපත් වෙලා නිකාම් වැල් ගැඩවිල්ලක් වගේ මැරලා යනවා. සිරිසෙනෙක් වගේ මැරෙන්න වෙනවා. ප්‍රඥා ශික්ෂාවේදී මං හරහා ක්‍රියාත්මක වෙන්නේ කාගේ න්‍යාය පත්‍රද කියලා කවුරක්වත් දන්නේ තමන් හරහා ක්‍රියාත්මක වෙන්නේ වංචනික ධර්ම වර්ගයක් මායාවේ න්‍යාය පත්‍රයක් කෙලෙස්වල න්‍යාය පත්‍රයක් එහෙම නැත්නම් අද වචනෙන් කියනවා නම් බහුජාතික සමාගම් වලින් අපිට අන්දලා තියෙන ඇඳිල්ලක් අපි අදලා ඉන්නේ. අපි ළඟ සිංහල ගති නැහැ. උප්පත්ති දෙදේ නැහැ. උප්පත්ති ආහාර නැහැ. අපි රඟපාන. ඒක නෙමෙයි අපිට ඕනේ. නැවත අපි ඒ තරම් මේ වෙලඳන්නියු කාලා, ඒ තරම් ප්‍රවෘත්ති අහලා, ඒ තරම් දේශ පාන්නත් දෙලණු කාලා කහකටෝ උකට බාටපත් වෙනවා. මේ මුසජානාදි කරා එහෙම වෙන්න ඕනේ නැහැ. උඹ උපන් දේශේ. උඹට හම්බෙලා තියෙන ටික කොහොම නම්බුකාරයි. ආඩම්බරයි. ඔය කාගවත් සිංහම් පොරවන්න ඕනේ නැහැ. නමුත් අපි හිතන සිංහම් පොරවන එක බුදුහාමුදුරට වැඩිය ලොකු දෙයක් කියලා. අන්න ඒ වගේ අපි අතර මේ දේවල් දැනගැනීම විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් එතකොට ඒ කියන්නේ අප්‍රමාදී කියන එක ආචාර ධර්ම පැත්තට යනවා. හැබැයි සත්‍යචෛසිකෙන් තමයි මේක පටන් ගන්න. Tamange වැරද්ද මේ අනුගුණයෙන් කහින එක අනුගුණ්‍යය පත්‍රවලට වැඩ කරන එක දැන හෝ නොදැන දාන ගතිය. ඒකට කියනවා මේ බලුකම එහෙම නැත්නම් නීන ගති එහෙම නැත්නම් වංචනික ගති බැලකම් ඒව පිළිබඳව කවුරුත් කියලා දුන්නොත් අහයන් සතිය තමයි අපිට ඇවිල්ලා දෙන්නේ බෝය කරන්නේ කාටද පහඳින එකක් කාටද වෙනවට කහින්නේ කාගේද න්‍යායපත්‍යක් වැඩ කරන්නේ කියලා බුදුචානන්සේ සත්‍යචෛසිකේ ඉස්සරහට දීලා ඒක උපවට්ටම් කරලා පෙන්වන්න බලන්න කියනවා නිතර නිතර මේ කාගේ න්‍යායපත්‍යද ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේම කයින් වචනෙන් අපි සංහිඳිලා හිටියට හිත රංගපෑමක්ද කරන්නේ ඇත්තටම හිතේ හික්කී කරකවක් තියෙනවා කියන්නේ. එහෙම කය වචන දෙක ප්‍රියමනාප පිළිසකට ගැලපෙන විදිහට තියනවාද කියලා. සතිය සහ ප්‍රමාදයේ දෙකෙන්ම අපි මේ තේරුම් ගන්න ඕන අප්‍රමාදයේ අනුන්ට පෙන්ලා දෙන්න පුළුවන් අපට. මොයඩේට පමයි, මොයඩේට දක්ෂ නැහැ, මොයඩේට වංචනිකයි, චපලයි කියලා පෙන්වන්න පුළුවන්. සතිය ඇතුළට බබලන ධර්මයක්, චෛතසිකයක්. ඒ සතිය සහ අප්‍රමාදයේ දෙක සම්බන්ධ වෙනවා බුද්ධ ආගමට එනකොට. සතිය කියලා කියන්නේ එක්කෙනෙක් වශයෙන් හික්මන එකක්. අප්‍රමාදයේ කියලා කියන්නේ සමාජයක් එක්ක ගමනක් යනකොට ඒක බලපාන හැටි. ඒක නිසා අපි මේ දෙකම කරන්ඩ කල්යාණ මිත්‍ර ආශ්‍රය හරහා තනි තනිව භාවනා කිරීම හරහා දෙකම උපමට්ටම් කරගන්නවා. නිතරම Taman ගැන මම මේ කරන දේ කවුරු රවට්ටන්න කරන දෙයක්ද කියන එක එහෙම නැත්නම් එහෙම නොකර මට මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්කමක් තියෙනවා. මම ඒක කොච්චර කරලා බලලා තියෙනවා. එහෙම නැත්නම් මම මේ කරන ක්‍රියාවලින් මම ආචාර ධර්මත් එක්ක සම්බන්ධ වෙනවා. පරිසරත් එක්ක, මිනිසුත් එක්ක, પરම්පරා නියෝජනය කියලා. ඒක කොච්චරක් හැදියාවක් තියනවද? කොච්චරක් දවල් මිගෙල් රෑ දනියෙල්ද? කොච්චරක් කාගේ න්‍යාය පත්‍රයකට වැඩ කරන්න කියලා සාමූහික වගවීමකුත් ඕනේ. ඒ නිසා අප්‍රමාදයේ කියන එක ආගමට සාමූහික වගවීමට ආචාර ධර්ම වලට අවතුම් පැවතුම් වලට බලපාන. හැබැයි ඒක දැනගෙන ඉවර සකස් කිරීම nuts and bolts කාන්ට adjust කරලා බැලන්ස් කරන එක සතියෙන් තමයි කරලා දෙන්නේ. ඉතින් මේ දෙක එකට යන්න භාවනා කරන පිරිසක් එකට හැසිරෙන්න ඕන. වශීලා එක එකෙනෙක් කියන්න ඕන ඔයාව කරන වැඩේ මට ප්‍රසාදේ උපදිනවා නැත්නම් මට අප්‍රසාදයි. එතකොට ඔයා කරන්නේ ඔයා රවට ගැනීමක්. මම දන්නවා ඔයා ඔය අහිංසකව මේ පුංචියට කරත් අවංක වැඩක් කරන්නේ ආදි වශයෙන් අපිට එකිනෙකාට එකිනෙකා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන්න ඕනේ. ඉතින් ඒක බුද්ධෝත්පාද කාලය කියලා අපි කියන්නේ ඔබට. බුද්ධෝත්පාද කාලේ සත්පුරුෂය තව සත්පුරුෂයට කියලා දෙන්න ඉඩ තියෙනවා. බුදුහාමුදුර අපිට ඒකට අවසර දීලා තියෙනවා. ඒ බය ලැජ්ජාව අයින් කරලා තියෙනවා ඒක. කෙනෙකුට කෙනෙක්ගේ වැරද්දක් පෙන්ලා දෙන්න. බුද්ධෝත්පාද කාලේ නැති කාලේ කාටවත් කාටවත් පෙන්වන්න බෑ. ඒ නිසා අපි ඇත්තට මේ බුද්ධෝත්පාද කාලයේ මේ සත්පුරුෂ සංසේවනේ වැඩ ගන්නවද? අප්‍රමාදයේ සතිය දෙක සඳහා ප්‍රමාණවත් කාලයක් ප්‍රමාණවත් ගෞරවයක් ප්‍රමාණවත් ශ්‍රද්ධාවක් ප්‍රමාණවත් වීර්යයක් අපි ළඟ තියෙනවද කියලා බැලුවොත් කනගාටුයි. ඒකේ වග කියන බලධාරීන් අතර ඇත්තෙත් නෑ ඔය ඒව ගැන වග කියන්නේ නැහැ. ඒ වගේම මේ එක එක්කෙනෙක් වශයෙන්ුත් නැහැ. ඒ නිසා අපිට මේක මේට වැඩිය හොඳින් කරන්න පුළුවන් කියන එක විතරයි මේකේ තියෙන අදහස. ඒකයි නිස්සාරණවනේ හටගැන්මේදී ප්‍රස්තුත වෙච්ච දේ. අපි මේ දේ දන්න මේට වැඩිය හොඳින් කළ හැකියි. ඒක පටන් ගන්න අවුරුදු 46ක් විතර වෙනවා. ඉතින් ඒක අපි පුළුවන් තරම් අදගෙන යනවා. අපි මේ කරන හැම වැඩක්ම මේට වැඩිය හොඳින් කරතයි. ඒ කියන්නේ දැන් හොඳ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. දැන් හොඳයි. ඒක හොඳයි කියන්නේ. මොකද ඒක හොඳයි කියන්න කරන්න ආවේ මෙයා බලන්න හදන. ඒ නිසා අපි කිසි කෙනෙක් සතුටටපත් වෙලා නැහැ. අපි අංග සම්පූර්ණයි කියලා. කිසි කෙනෙක් නුසුදුසුකුත් නෙවෙයි. හැම කෙනාටම යම් සුදුසුකමක් තියෙනවා. ඉතින් අපි එක එකනට මොනට මොන දීලා එක එකනතුල පිළිඹු වෙන්න ඇරලා සතුටුසයන් තුල ඒගොල්ල දෙන විවේචන බලලා තමනුත් නිහතමානී වෙලා සර්වචනාංශයේ ධර්මයේ සංඥා පරමාදර්ශ වශයෙන් තියාගෙන ඉදිරියට යන ගමන. ඉතින් ඒක පිළිබඳව මොකද මේ ඉරිගල මත කියන්නේ? මේ ෆයිල් එක දාන්න. මිරිගල මත නෙවෙයි මම කියන්නේ සභාවම වුණත් කවුරු හරි මං කියන එක සැර වැඩිද නැත්නම් මිරිගල මහත්තයා කියන එක සැර වැඩිද නැත්නම් මේ අපි ගත්ත මාතෘකාව කට්ටියට දිරව ගන්න අමාරුද කියන එකයි මට දැනගන්න ඕන. ඒකත් සාධාරණ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාවට ඇතිවෙච්ච තවත් අදහසක් මම දෙකෙදි පල කරන්න කැමතියි. සතිය කියන එක සම්පජන්යෙන් ඔප්නම් වෙනකොට ඔය අප්‍රමාදයේ කියන එක තවදුරට විස්තර වෙනවා කියලා හැඟීමක් මට ඇති වුණා. සතිය කියති බලන්නේ අපි අත් දක්වන්නේ බොහෝ විට මම දැන් මෙතන කියන එක ඒක සම්පජන්ණයේ කිය අපි කියන්නේ සිහි නුවණ කියලා. එතකොට සාමාජීය වශයෙන් දැන් කියපු විදිහට සිහි නුවණ යොදලා කටයුතු කිරීමත් ඒ වගේම බුදුහාමුදුරුවෝ තවත් දුරට ආධ්‍යාත්මික පැත්තෙන් දැක්ව අපේ මාර්ගඵලයන් සහ නිර්වාණය ගැන හිතනකොට එතකොට ඒ යන ගමනේ අප්‍රමාදී බව ඇති කරගන්න සම්පජන්ණය වඩාත්ම ක්‍රියාකාරී වෙනවා නේද ස්වාමීන් වහන්සේ සතියත් සමග අන්තරමාත්‍ය තල්ලුව දාන යන සාකච්ඡාවටමයි මේ කට්ටියට සැර වෙරිද කියන එක කවුරක්වත් අඩිය කියන්නේ මේකට මට කියන්න තියෙන්නේ සතියේ සිට සම්පජඤ්ඤයට නගින්න ඉනිමග වෙන්නේ අප්‍රමාදී අප්‍රමාදයෙන් තමයි අපි ලකුණු දැනගන්නේ මම යන පාර හරිද වැරදිද කියලා සතිය සම්පූර්ණ ආලෝකය ලැබලා දෙනවා ඊට පස්සේ සම්පජඤ්ඤයේ අවස්ථාව හැටියට වැඩි වාසියක් තියෙන සීල සමාධි ප්‍රඥා ශීක්‍රව වැඩ ක්‍රමය කියලා දෙනවා. ඒ නිසා අප්‍රමාදී කියන්නේ සතිය සහ සම්පජඤ්ඤය අතර ඉනිමගක් කියලා. මේ පාලමක් කියලා, ඒ දණ්ඩක් කියලා හිතා ගන්න ඕනේ. ස්වාමිනාසි අතර පැහැදිලි කිරීමක් අපි කොහොමද ප්‍රමාදයේ අනුගමනය කරනවා කියලා කියන එක පැහැදිලි කර අයහපත් සිතිවිලි අයහපත් වචන අයහපත් ක්‍රියාවලින් වෙන්නේ යහපත් ක්‍රියා හා යහපත් වචන යහපත් සිතිවිලි යන තීම ඒක වැරදි. ඒකට ඒක විතරක් අර්ථකථනය කළොත් ඒක කියන සදාචාරවාදී කියලා. මොකද අපි උපදිනකොට අපිට යහපත් අයහපත් තේරුමක් නැහැ. අපි ඉපදිලා හැදෙන සමාජය තමයි අපිට යහපත් යහපත් කියලා දෙන්නේ. හැබැයි මේ සමාජේ වැරදි ටිකක් වෙනවා. අපි ඉපදුනත් වැද්ද කොටකට නම්, මලේෂිය කොටකට නම් මේ වැද්දන් අතර තියෙන යහපත් යහපත් අපි කොච්චර අනුගමනය කරත් අපි තාම වැද්දේ. අපි තාම සබාශීලී වෙන්නේ නැහැ. සදාචාර සම්පන්න වෙන්නේ. එතකොට මුළු අපි යහපත් වැඩේ කරන අපේ ධනුවරේට. නමුත් ශිෂ්ට සමාජයේ තාම මුළු සනුවරේ මාත් එක්කම මුළු සනුවරේම පිළිගන්නා ශිෂ්ටාචාර සම්පන්න වෙලා නැහැ. ඒ නිසා යහපත් අයහපත් කියන එකක් ලෝකෝ මුළු ලෝකෙටම අදාළ එක ක්‍රමයක් තියෙනවා ওই ප්‍රකාශය හරි. යහපත් අයහපත් දෙක කාලානුරූපයි. හැදියාවන් වෙනස් වෙන්නේ උගක් වෙලාවට දේශපාලනඥයෙකුගේ ගුණුවක්. යහපත් අයහපත් කියලා අපිට පෙන්ලා දීලා තියෙන කාටදෝ කවුද අපි ලව්ව නාශනෝ දාගන්න. බුදුසෙනාසේ ඒකට නාසනුව දාන්න දෙන්නේ නැහැ. ඔබට ඕන නම් නාසනුව දාගන්න. හැබැයි දැනගනින් කවුරු පනවන්නද යහපතක් අයහපතක් කතා කරන්න කියන එක සිංහල බෞද්ධයට පේන්නේ නැහැ. මොකද සිංහල බෞද්ධයලා අනුව කාලා ඉවරයි. ඒකට කියන්නේ සිංහල බුද්ධ ධර්ම තමයි හොඳ මේක කියලා. බුදුන් කියන යම් කිසි කෙනෙක් එහෙම කියනවා එමුනේ කාශ්‍රය කරන්නත් එපයි කියලා. යම් කිසි කෙනෙක් කියනවා මගේ එකයි හොඳ අනිත් වැරදි කියලා ඒ මාසේ හොදලා කොට ගන්න බැරි පිස්සේ. ඒ නිසා සදාචාර සම්පන්න වෙන්න ඕනේ. අපි හැබැයි සදාචාරය තීන්දුව කරන්න ඕනේ සමාජයේ. අපි හැදිච්ච සමාජයේ ඒ නිසා ඇවිත් පය දහස් වටේ කියනවා. අතල මෙතන ගිය මිනිස්සු දන්නවා. අපි මෙතන හොඳයි කියන දේ තවත් ශිෂ්ට සමාජයක ඉතාම අප්‍රසන්න වැඩක්. ඒ සමාජයේ හොඳයි කියන දේ මෙහි අප්‍රසන්නයි. එතකොට අර ගීගින් බවගේ ඉන්නේ කරාට වෙන්න තියෙන Taman දන්න සමාජය විතරයි. ඇවිදුම් මිනිස්සුන්ට තේිනවා දේශය අනුව කාලය අනුව මේ හොඳ නරක වෙනස් වෙනවා. විශේෂයෙන්ම ඒවා අනිත්‍ය ධර්ම. නමුත් සදාචාර සම්පන්න වාදියා ඒ කියන්නේ මේ මොරලිස්ට් එයා මේ සදාචාරය ඉස්තිර කරන්න හදනවා. මේක කෙරුවේ නැත්තම් මරන්න. මේක කෙරුවොත් එයාට අපි සම්මාන දෙන්න ඕනේ කියලා. නමුත් මාර්ගඵල කියන්නේ එහෙම කන්නේ. මාර්ගඵල කියන්නේ ඊට වැඩිය මුගක් වෙනස් එකක්. දැන් සර්වචනජ පහන අවුරුදු 2600 කට ඉස්සර වෙලා බුද්ධත්ව ලැබුවේ. අපි ඉන්න වෙන දේශයක, අපි ඉන්න වෙන පරිසරයක එතකොට දැන් මම මෙතන කරන හොඳ නරක දෙක බුදුහාමුදුරගෙන් අහලා වැඩක් නැහැ. දැන් කියන හොඳ කරපන් නරක නොකරපන් ඒක ඇත්ත. නමුත් මම මේ කරන දේ හොඳ නරක කියන මේ පිරිස කියන්නට ඕක කියලා. පිරිස කියනනම් අර ඔක්කොම දිනනවා. පිරිස කියන ඔබ වහන්සේ කොච්චර જાති කරොක්වත් අපිට ඔබ වහන්සේගේ වැඩ අප්පිරියයි. මට ඔබ වහන්සේගේ වැඩ හිට පීඩාගෙන යනවා. ඒක මම කොච්චර සදාචාර සම්පන්න වෙන්න ගියත් මේ පිරිස ඉදිරියට මට ඕන වෙලාවක මරණ දඬුවම් තීන්දුව වෙන විදිහට වැරද්ද වෙන්නේ කියලා. නැත්නම් පිළිස කියාවේ උපහාස නිවන් දැකලා ඉන්නේ. මට පේනවා උපහාසික රැස් වී දෙනවා. උපහාස රහතන් වහන්සේ නමක් කිව්ව ඉතින් මටත් ඉතින් රහතන් වහන්සේ වගේ yes yes කියන්න වෙනවා. එහෙම තමයි මොකද ඉන්නේ දැන් කාලා තියෙන්නේ. කට්ටියක ඉඳලා එක්කෙනෙක් අඳනවා. ඊට පස්සේ එයා අනිත් කට්ටියට අඳනවා. ඉතින් ගේම යනවා. ඉතින් මේ කට්ටියගේ අදාළක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කාලාම සූත්‍රය හෝ අපි ගිය පාර කෙරුවේ සේවිතබ්බ සූත්‍රය. මේ සේවිතබ්බ සූත්‍රයේදී කියනවා උඹට වැඩිය සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් අඩු කෙනෙක් ඉන්නවනම් ආශ්‍රය කරන්න එපා. උඹට සමවයසේ සම ප්‍රමාණයේ සීල සමාධි ප්‍රඥා තියෙන කට්ටිය ආශ්‍රය කරන්න. උසස් කට්ටිය ඉන්නවනම් ගරුකත්ව සක්කත්ව ඇසුරු කරන්න. ඒ නිසා අපි ඇසුරු කරන්න ඕනේ සිල්ලුතුන් ගුණවතුන් නෙවෙයි මට වැඩිය සිල්ලුතුන්. මට වැඩිය ගුණවතුන්. බාලය කියන්නේ මට වැඩිය සිල් නැතිවත්. බාලය කියන්නේ මට වැඩිය සමාධිය නැතිවත් ප්‍රඥාව නැතිවත්. අපි එහෙම නෙවෙයි ආශ්‍රය කරන්නේ අපි ආශ්‍රය කරන්නේ රූපේ ලස්සන කට්ටිය ජනප්‍රිය කට්ටිය ගෝසාව කට්ටිය කෑ ගන්න කට්ටිය ඉතින් මේ පිටිපස්සේ යනකොට අපිට කවදාකවත් මම ඉන්නේ කොතනද සමාජයේ කොතනද කියන මේ සදාචාරවල නිතර වෙනස් වෙන මේ ගතිය සදාචාරවාදියාට හෝ මූලධර්මවාදියාට දෙන අද ලංකාවේ උද්ධහගම හොදලා කොට ගන්න බෑ ඒ තරම්ම මේ සදාචාරයක් ඉස්සර කරගෙන යනවා. ඒ කතා කරන හුඟ දෙනෙකුට සදාචාරය නැහැ. ඒ මොකද එයා සදාචාර නැති ඇත්ත මරන්න කතා කරනවා. සදාචාර නැති වෙනසට ආගමක්, මනුසකමක් හදලා ගන්න පුළුවන් ගතියක් තේරුම් ගන්න. ඒකකොට හරි මේ ආගම විශ්ින් ඇත්තටි ආසතියක් ඇති කරලා තියෙනවා. තිරසනුන්ට කවදාකවත් එන්නේ නැති මානසික අසහනයක් ආගමෙන් ඇති කරලා තියෙනවා මේ සදාචාරය නිසා. මේ මූලධර්ම වාදය නිසා ඒකෙන් පුළුවන් තරම් බේරෙන්න මුල ඉඳලාම ලක්ෂණ සහිතව ගිය කෙනෙක් තමයි සර්වචන් හන්සේ. අනිත් හැම ශාස්ත්‍රවරයෙක්ම ඔය සදාචාරවාදයට හෝ මූලධර්මවාදයට පෝර දාලා තියෙනවා. සර්වචන්සේ ඔක්කොටම කලින් පහළ වුණේ කිසිම කෙනෙකු සදාචාරවාදයකට යන්න එහෙම නැත්නම් කිසි කෙනෙකුට මූලධර්මවාදයකට යන්න ඉඩ තියලා නැහැ. ඒක ඕනේ ත්‍රිපිටකේ පොතක් කියවන්න වෙනවා කාටවත් අඟ උසන් දෙන්න තියලා නැහැ. නමුත් ඒත් ඒක කරනවා. එතකොට අපිට තේරෙනවා මේ බුද්ධ ධර්ම මුවාවෙන් මේකට යන්න හදන නිසා ඒ නිසා අපි හැම වෙලාවෙම මම හොඳ මගේ හොඳ නරක මට තීන්දුව කිරීමේ අයිතියක් තියෙනවා සතියෙන් බලලා අප්‍රමාද වෙනවා ඒක ඔක්කොම සහෝදරකෙන් අහලා බලන්න ඕනේ නිතරම ඔබතුමා මම මේ කරන දේ අනුමත කරනවද නැද්ද ඒ නිසා හැම වෙලාවෙම අපි මෙතන සාකච්ඡාවක් යන්නේ අපි යන්නේ ගනුදෙනුවක අපි දෙන්න එකතු වෙලා සදාචාර වැඩි වෙන පැත්තට සීල සමාධි පැත්තට වැඩි වෙන යනවා නම් අපි සත්පුරුසයි කියනවා ක්‍රීණ සංසදේට අපි දෙන්නම එකතු වෙලා දවල් මිගිල් රැ තනියල් වැඩ වලට යනවනම් අපි අසත්පුරුෂ වෙනවා සමිතිය. පාපතර වෙනවා. ඒ නිසා අපි අවංකව එකිනෙකා කෙරේ විශ්වාස කරගෙන සදාචාරය ඉස්සරහින් තියා ගන්නවා. හැබැයි අපි නිතරම බලනවා සදාචාරය කියන්නේ නිර්වචනය කරන්න බැරි එකක්. අවස්ථාවෙන් අවස්ථාවට දේශෙන් දේශයට වෙනස් වෙන එකක්. අන්නේ වෙනස් වෙන්න පුළුවන් එකම සත්ත මනුෂයා විතරයි. ලෝකේ ඉන්න සත්තු හැම එකෙක්ම දේශයකට හිර වෙලා ඉන්නේ. පරිසරය වෙනස් වෙච්ච ගමන් සතරින් ඉන්න බෑ. අවුරුදු පුරා ඉන්න බෑ. මිනිස්සු මුළු ලෝකේ පුරා විසිරලා ඉන්නවා. පරිණාමයේදී අපි උසස් විශාල තැනකට ඇවිල්ලා තියෙනවා. අපිට ඕන දේශයක ඕන කාලයක යැපෙන්න පුළුවන්. ඉතින් යැපෙන්න පුළුවන් ගතිය නිසා අපි පවුල වැවිලිගෙ දෙට ගියාට පස්සේ කුටු ඉල්ලන්න එපයි කියලා තියෙනවා. පවුලගේ දෙට වැවිලි ගියාට පස්සේ එළිලා ඉන්න වෙනවා. රෝමෙට ගියාට පස්සේ රෝමෙ හැටියට ඉන්න ඕන. රෝමෙට ගිහලා මට ඕන විදිහට ඒ කියලා කරන්න බෑ. අන්න එතෙන්දී සදාචාරය පිළිබඳව අපි විශේෂයෙන්ම හැදෙන පොඩි උන් හදලා දෙන්න ඕනේ කටට කියන්න ඕනේ අපි මේ පරිසරය අගය කරන්න ඕනේ මේක අපේ අම්මලා තාත්තලාගේ සංස්කෘතිය. ඔය ලෝකෙ මේට වැඩිය ගොඩක් දේවල් තියෙනවා. ඒ කට්ටියගේ අගයන් ආඩම්බරයන් පොහත් කළා හිතන්න එපා. මගේ උසස් කළා හිතන්නත් එපා. මට යැපෙන්න මේක ඕනේ. අන්න ඒ ටික විස්තර කරලා දෙන්න තමන් ගැන සතුටුමත් වෙන්න ඕනේ. තමන් ගැන අප්‍රමාද තමා නොවි මේ ටික කරන්න ඕනේ. වෛරයට ගිහිල්ලා මෙට්ට ඇහි වුණාට පස්සේ ඇට ඇහි වුණාට පස්සේ කෝවේ දාලවත් හදන්න බෑ. මෙට්ටයි වෙලා ඉවරයි. හැදෙන වයසක් තියෙනවා. මම මං කියන්නේ ඇත්තටම දැන් විද්‍යාව හොයාගෙන තියෙන්නේ නියුරෝප්ලාස්ටිසිටි මොලේ ඕන වෙලාව වෙනස් කරන්න පුළුවන් කියලා. ඕනම කෙනෙකුට අවශ්‍ය නම් දවස් 7ක් ඇතුළත නිවන් දකින්න පුළුවන්. දුර්ජනසිත ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් වයසක කට්ටියක පිළිගන්න ලෑස්ති නැහැ. මොකද වයසක කට්ටිය තමන්ගේ පරිසරයේ මීඩිකල් මහත්යන් නෙමෙයි මම මේ වයින් වයසයි කියලා. වයසක කට්ටිය ඒගොල්ලන්ගේ ඇඳෙන් අර වෙන ඇඳක පුදියන්න කැමති නෑ. ඒගොල්ලෝ බොන කෝප්පේ අර වෙන කෝප්පයක පුදියන්න කන්න කැමති නෑ. එයාගේම උපස්ථායක ඇවිල්ලා දෙන්න ඕනේ. ඉතින් මෙට්ටයි වෙලා ඒ කෝච්චි පාර වල තිබ්බ රේල් පිල්ල වගේ රේල් පිල්ල වල රේල් පෙට්ටිය වගේ ඉස්සර පස්සට යන මිසක පැත්තට යන්න බෑ නායකනා කියන්නේ. ඒ තරම්ම අර අර පරිසරයට අපි නෑ මේ මනස පුළුවන් තරම් හැදුවා ටිකක්. මේක ගිනාට පස්සේ අඹනවා. සර් හරි. එක වචනයක් තමයි. මේ වචනේ මම පාවිච්චි කළා මේ යහපත් අයහපත් කියලා වචන දෙකක් පාවිච්චි කරා. එතකොට ඒක ඒකේ යම් කිසි පාඩම් තියෙනවා වගේ පේනවා. අඩු අඩුපාඩු වන්නේ මම මේ අදහස් ප්‍රකාශ කරේ ඕක තමයි කාලාම සූත්‍ර විස්තර වෙන්නේ. වහන්සේ පාවිච්චි කළා මේ සදාචාර සම්පන්න හා සදාචාර සම්පන්න නැති. අපි මේක කිව්වොත් සතිය කියන්නේ සෑම විටම තමන්ගේ සිතුවිලි තමන්ගේ වචන තමන්ගේ ක්‍රියා මම න්‍යාය සිතමි මම මෙය කියමි මම මෙය කරමි යන හැඟීම ඇති වෙනවා නම් ඒක සතිය අප්‍රමාදය කියන්නේ ධර්මානුකූල ක්‍රියා ධර්මානුකූල වචන ධර්මානුකූල සිතුවිලි කරමින් කියමින් සිතමින් අධර්මානුකූල ක්‍රියාවලින් වෙන්නේ අධර්මානුකූල වචන වලින් වෙන්නේ ධර්මානුකූල සිතුවිලි වලින් වෙන්නේ සිටි. සත්‍ය කියන එකත් ඒ අර විදියට මම මේ දේ කරමි මම මේ දේ කියමි කියලා දැනගන්න එක නෙවෙයි. එතකොට කොහොමඩක් කරන්නෙක් ඉන්නවා වෙන දේ මොකද්ද කියලා ඒකට අවදි වෙන්න ඕනේ තීරණ වලින් තොරව. මම මේ වෙලාව කතා කරගෙන. මම මේ වෙලාවේ ක්‍රියා කරනවා. මම මේ වෙලාවේ මට මේ මේ හිතවිලි එනවා මම හිතනවා නෙවෙයි හිතෙනවා ගොඩක් කලකට හිතුවත් හිතුණත් කතා කරත් කියුණත් ක්‍රියා කළත් සිද්ධ වුණත් ඒ දෙකටම එළඹ සිටීම අවදි භාවය විනිශ්චය වලින් තොරව බලන ගතිය නිගමන වලින් තොරව බලන ගතිය තමයි මේ සතිචෛතසිකේ කෘත්‍යය. ඉතින් සතිචෛතසිකේ කෘත්‍යය තියෙන අපි පරිණාමේ ගොඩක් කියලා ටාපු නිසා. දැන් පෝෂේකට බල මීයක් දැක්කට පස්සේ එහෙම ඉන්න බෑ. අර පණින්න ඕනේ, කන්න ඕනේ, මරන්න ඕනේ. මනුස්සයට එන කන්නේ. මනුස්සයට දැනගන්න පුළුවන් මේ දකින්නේ මගේ පරම හතුරක්. එහෙම නැත්නම් මගේ ගොදුරක්. නමුත් සත්‍යයෙන් දැනගන්න පුළුවන් මේක වැඩ පිළිවෙල යන්නේ මෙහෙමයි දකින්නකොට මට මෙහෙම චේතනාවක් එනවා. ඒ චේතනාව දැක්කොත් මම තීරණයක් වගේ අඟුලිමාල කෙනෙක් වගේ පණින්න තු ඉන්න පුළුවන්. පණිනවන මාර්දාන්ත ඡණ්ඩපරතු කෙනෙක් බව මටමත් තියෙනවා ආදි වශයෙන් මේ වෙන සිද්ධියදියා මොන දැක්කත් මොන ඇහුවත් ඒ දකින්න බව දැනගන්න පුළුවන් දකින්න දේට වහා ඇදලා යනවා හෝ දකින්න දෙත් එක්ක ගැටෙනවට වැඩිය. ඒක තිරසනාගේ සහජ ඉඩ තියලා නැහැ තිරසනාට. තිරසනාට ඒ දෙනකොටම එක්ක බයක් ඇති වෙලා දුවනවා. නැත්නම් පැනලා කරනවා. ඒක වළක්වන්න බෑ. ඒ නිසා තිරසනකට කදා නිවන් දකින්න බෑ. තිරසනකට කදා සත්‍යවත් වෙන්න බෑ. ඒ නිසා අසත්‍යමත්ව ගත කරන හැම මිනිස්සෙක්ම තිරසනෙක් කියලා ආරස්සාකාරීව කියතයි. අපි මේ කරන දේ මොකද්ද කියලා දන්නේ නැතුව අපි බීලා හරි කුඩු ගාලා හරි අතීතය ගැන හිතමින් හරි අනාගතය ගැන හිතමින් හරි අනයා ගැන හිතමින් හරි මෙයා ගැන හිතින් ඉන්නකොට මම මෙතන නැහැ. අන්ධබද. අන්‍ය විහිතයි. වික්ෂිප්තයි. අන්නේ වික්ෂිප්ත ගතිය මා විශ්ින්ම මම තිරසනෙක් වඩ පදනට ඔන්න කමක් නැහැ කියලා ඉන්නවා. මම මේකෙන් අදහස් කරන්නේ මුළු දවස පුරාම අපිට සතියෙන් බුදු වෙලා ඉන්න පුළුවන් කියලා. නමුත් දවසට එක චිත්තක්ෂණයක්වත් ඉන්න පුළුවන් ගතියයි. දවසකට එක විනාඩි 5 10ක් ඉන්න පුළුවන් ගැතිය උත්සාහවත් කරලා නැත්නම් ඒ ජීවිතය ගැන කියනවා කියලා තියෙන්නේ මගෝ කියන වචනේ බුදුහාමර පාවිච්චි කරනවා මග කියන්නේ මෘග තිරසක් ඉතින් බලන්න දැන් මේ ලැබිච්ච මනස ජීවිතේ චිත්තක්ෂණ දෙක තුනක්වත් දවසකට කොට දාගෙන සතිමත් වෙලා ඒ සත්‍ය ආලෝකයෙන් අප්‍රමාදී කියන නිමග දිගේ පුරවාතර සම්පජඤ්ඤයක් ඇති කරගන්නනේ මං ගත කිරීම නිසා කාටවත් කරදරයක් වෙන්න එපා කාටවත්ම බරක් වෙන්න එපා ඉන්න එක උපන්නාට මේ ලෝ වැයෙනවා විනා මිසක්කා මා නිසා කාටවත් චිත්ත පීඩාවක් නොවේවා මා නිසා කවදාවත් පරිසර දූෂණය නොවේවා මා නිසා ගැටුමක් ඇති නොවේවා කියලා ඒක උපයන්න ඕන දෙයක් ඒ උපයන්න නම් බුදුජානනිකන උඹලගේ සියලු ධර්ම තියෙනවා බීමත් වෙලා ප්‍රමාදයට වැටෙන්න එපා මතේ මතියට මදයට වැටිලා මම උසස් මම කුලවත් මම දානවත් කියලා මදයට වැටිලා ප්‍රමාදයට වැටෙන්න එපා අතීතය ගැන කල්පනා කරලා ප්‍රමාදයට වැටෙන්න එපා. අනාගතය ගැන කල්පනා කරලා නිකන් අපරාධයක ප්‍රමාදයට වැටෙන්න එපා. අරයමය ගැන කල්පනා කරලා ප්‍රමාදයට වැටෙන්න එපා. අතර මෙතන ගැන කල්පනා කරලා ප්‍රමාදයට වැටෙන්න එපා. සීරම මද ප්‍රමාද කියලා සඳහන් කරනවා. මේකට සාපේක්ෂව අප්‍රමාදී කියලා එකක් තියෙනවා. අපායට ගියත් මම දැන් මෙතන ඉන්නවා. පැසිකිලිට ගියත් මම දැන් මෙතන ඉන්නවා. බුදුගෙට ගියත් මම දැන් මෙතන ඉන්නවා. දඹදිවට ගියත් මම දැන් මෙතන ඉන්නවා. බුද්ධ පූජාව කරුවත් මම දැන් මෙතන ඉන්නවා. කොයි දේ කරනකොටත් අර එළඹ සිටි ගතිය හොඳට මතක තියාගන්න අපිට ප්‍රභවයක් විදියට කුසලයක් විදියට මිනිස්යාට විතරමයි තියෙන්නේ. දෙයයන්ටත් ඕක නැහැ, බ්‍රහ්මයන්ටත් ඕක නැහැ. අන්න ඒ බව දන්නේ නැතුව ගත කරන වෙලාවේ මෘග. ඒක නිසා බුදුහාමරට පස්සේ පහළ වෙච්ච ශ්ලෝක කාර්යය කියනවා ආහාර, නිද්‍රා, භය මේ තුනංච නරාණ මේතම් පශු සමානා ධර්මේන තේෂා මතිකෝ විශේෂා ධර්මේන හීන පශු සමාන සෝගකාර කියන ආහාර සෙවීම නිදා ගැනීම බයට ගෙවල් හදාගෙන ආයුධ හදාගෙන බිල් හදාන බිල් හදාන සත්තු ජීවිතේ බයට අනිතික මෛතුන සේවන සහ බෝ කිරීම ත්‍රිසනාර සහ මිනිසින් සමානයි ආහාර සෙවීම නිද්‍රාව නිදා ගන්නතු ජීවිතේ බය මේ ගෙවල් හදාගෙන අපි ආයුධ හදාගෙන নানা ආකාර දෙල්ලන් දාන්නේ බය නිසානේ. අන්තිේ જાති බෝකේ. මේ දෙක අතරින් නරාණ මේතම් පශු සමාන හරකයි මනුෂය සමාන. ධර්මේන තේෂාම අධිකෝ විශේෂා. මනුෂයාට මේක දැනගන්න පුළුවන්. මනුෂයාට පුළුවන් මම මේ දඟලන්නේ ආහාර දෙවීම සඳහා මේ මිනිසුන්ට බොරු කියන්නේ. එයා තමයි ජඩකම් කරන්නේ. නිද්‍රාවටයි මේ নানা ආකාර දෙ නිදා ගන්න ඕන නම් නෑ නිදා ගන්න නැතුව වගේ පෙන්වන්න හදනවා. බයටයි මේ මුළු ලෝකේ තියෙන ඔක්කොම දැනුම තනිකර බයට ආපේ. ද්වේෂයෙන් බයෙන් ආපේ එකක්. එනිසා කද්දාකත් මානවයට හොදක් කරන්නේ නැහැ. මෛතුන සේවනයේ අපි ඔක්කොම කරන જાතිය පොකන මුළු ශරීරෙම හැදිලා තියෙන අපේ දවල් හරි රෑ හරි මේ සංසර්ගයටයි මෛතුන සේවනයටයි මේක නොකරනව නෙවෙයි මේ කතා කරන්නේ. කරනකොට දැනගන්නේ මේ මේ කට්ටිය තමයි මට න්‍යාය පත්‍රය හදන්නේ. මම මේ න්‍යායපත්‍රය හැදුවට පස්සේ මම මේ දවල් මිගිල් රෑදානියල් ජඩකම් කරන්නේ මේ සදාචාර සම්පන්න පෙන්නන්න ගියාට වැඩ කරන්නේ ආහාර නිද්‍රා බය මිතුර විතරයි. මෙන්න මේ බව දක්වන්න මේ බව කඩන්න මේ බව වෙනස් කරන්න මේ බව රැඩිකල් වාදීව හිතන තමයි සත්‍ය අප්‍රමාදේ ඔය සම්පජාඤ්ඤය තියෙන්නේ. ඒක මිනිස්සයාට තියෙන ඔබට කැමති නම් මේක පාවිච්චි කරලා දැනගන්න පුළුවන් ඔබ ආහාරයට දාශයක් නෙවෙයි නින්දට දාශයක් නෙවෙයි බයට දාශයක් නෙවෙයි මෛත්‍රුණ සේවනයට දාශයක් නෙවෙයි ඒක ප්‍රමාණයට කරපන් යන්නේ නැතුව එවැනි ධර්මයක් නැත්තම් ආයසරයක් මිනිස්සයා හරකට සමානයි කියලා කියනවා. ධර්මේන තේෂාම අධිකෝ විශේෂා. මේ ධර්මයේ අහලා හිතලා ක්‍රියාත්මක කරන එක හරකෙකුට කරන්න බෑ. කිරිසෙනුට කරන්න බෑ, පශුවට කරන්න බෑ. මනුස්සයට කරත හැකි ඒ දේ නොකරනවා නම් ධර්මේන හීන පශු සමාන ආයසරය හරක තමයි. ඒ නිසා තමයි තමයි මෛත්‍රී කරනවනම් තමයි තමයි මනුෂ්‍ය සදාචාරයක් කැමති වෙනවනේ හරියට ඒ සතිය ආදී ධර්ම යොදවලා බලන්න ඕනේ මම කොච්චර චිත්තක්ෂණ කීයක් එළඹ සිටි සීයේ සතියේ නැත්නම් ප්‍රමාදයට මදයට ඉඳ නොතබා කටයුතු කරනවා කියලා අපි දන්නවනේ හොඳටම දැන් මේ මීත්‍රිකල කියලා කියන්නේ අන්තිම කසිප්පු පෙරපු අන්තිම බීපු ගමන අන්තිම ඡණ්ඩ වර්ෂ ගමන දැන් මේක වටේ අරන්නේ සීනාසන තුනක් හතරක් ඇති වෙලා තියෙනවා ඒ නිසා මේක මොකද්ද වෙනසක් වෙලා තියෙනවා. කසිපිස්ථාන අඩු ගතියක් පේන තියෙනවා. ඒක ඒ ගම් ගම්වාසීන් දන්නවා. ඒ ගම්වාසීන් දැනගෙන කරගත්ත දේකුත් නෙමෙයි මේ. පිටේ ඉන්න කට්ටිය මේ භූමියේ තියෙන යම් විශේෂයක් දැකලා භාවනා කරපු නිසා භාවනා මධ්‍ය සාරස ඒගොල්ලන්ට ඇවිල්ලා කැමැති නැහැ. මේ ගතිය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒතකොට අපි අර මිත්‍යතර තිබුණු පරණ තිබුණු ක්‍රමයේ හැටියට හරකෙක් වගේ ඉපදලා හරකෙක් වගේ මැරලා යන ගතිය වෙනුවට සදාචාර සම්පන්න වෙන්න පුළුවන්. ඒක තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන එක අර්ථය. ඒ නිසා මම හිතනවා මේ අපි දැන් ඇවිල්ලා තියෙන මාතෘකාව බාහිර වශයෙන්ුත් අතුලත වශයෙන්ුත් ආගම් වශයෙන්ුත් අධ්‍යා වශයෙන්ුත් අභිවෘද්ධි වශයෙන්ුත් මෙලෝ පරලෝ වශයෙන් බොහෝම වැදගත් තැනක්. මට දැනගන්න ඕනේ මේ මම විතරක් නැත්තම් මේ දෙන්නේ තුන් දෙනෙක් කතා කරනද අනික කටේ නිදිද කියලා. තව ගෙනියන් තා කතා කරද ඒ කතා කරන්න කරන්න කට්ටිය නිින්ද යනවා. ඒක සැර වැඩි කියලා මම පොඩ්ඩක් බලාගෙන ඉන්නේ සතිය ගැන පොඩ්ඩක් කියලා දීලා මම ඉදිර අඳුරලා දෙන්න යන වචනය සතුප්පාද කියලා ත්‍රිපිටකයේ වචනයක් ඉස්සල මේ පිරිස මේ උස්සලා ගන්න ඕනේ මම සන්තෝෂ වෙනවා මතක් කරපු එකට මට මතක් වෙලා තිබුණා මටත් මේ වචනේ ක්‍රියාත්මක කරන්න පුළුවන් උනේ ළඟදී ඒක වටිනවා. ඒ නිසා මේ මම කැමැති කට්ටිය ඇහැරලාද කියලා බලන්න. කට්ටිය මොකද කියන්නේ යන්න ඉස්සරහට නැත්නම් තේ එකක් බීලා පුදිය ගන්න. මයික් එක දෙන්න අරුණ මහත්තයාට අරුණ මහත්තයා අපිට දෙන්න පොඩි මේ විස්තරයක් සෝතාණු දත සූත්‍රයේ සාරාංශය පොඩක්. අවසරයි ස්වාමීන් වහන්සේ පොඩි අමාරු අවස්ථාවකට පත් කරේ පුළුවන් විදිහට කියන්න. පොඩි එකක් කරන්න වෙච්ච එක ගැන මම සන්තෝෂනවා බලාපොරොත්තු වෙන්නේ බරපතල අමාරු කරලා. සෝතාන්ගත සූත්‍රය අපේ ස්වාමීන් වහන්සේ මාකිතේ මෙහිදී කරපු 80 වෙනි භාවනා වැඩසටහනේදී ගත්ත මාතෘකාව. ඒකෙදී අපේ ස්වාමීන් වහන්සේ මෙතෙක් අපිට පෙන්වලා දුන්නේ නැති පැත්ත අපිට ඉතාමත්ම වැදගත් වෙන පැත්ත සංසාරයෙන් එකට වෙන්න දඟලන අපිට වැදගත්ම පැත්ත එලි පිළිලි කරන දැක්ුවා අලුත්ම තාලේ අපේ ස්වාමීන් වහන්සේගේ බණ මෙතන ඉන්න බොහෝ දෙනෙක් ගොඩක් සැරයක් බොහෝ වාර ගාන අහලා ඇති. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ නැවත නැවතත් වතු කරපු කාරණයක් තමයි යම්කිසි පුත්‍ත්ජන පුද්ගලයේ ගැහණියක් හෝ පිළියෙක් හෝ මොන ආකාරයේ ජීවිතයක් ගත කරත් ඒ කියන්නේ මං කියන්නේ හොඳ පැත්තේ ජීවිතයක් ගත කරත් එයාට මරණ මංචකයේදී ඇති වෙන්නේ අපිරිසිදු සිහි කල්පනාවක් නම් ඒ කියන්නේ කාම චේතනාවක් ව්‍යාපාද තරහ සිතිවිල්ල ඒ වගේ චේතනාවක් තුළින් බැරුණොත් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම ඇතිවෙන ඊළඟ උප්පත්තිය හොඳ උප්පත්තියක් නොවන බව අපේ ස්වාමීන් වහන්සේ ඇතුළු බොහෝ ස්වාමීන් වහන්සේලා නොයෙකුත් දේශනා දක්වමින් බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා දක්වමින් අපිට නොයෙකුත් උපදේශ දිගටම කරලා තියෙනවා. ඉතින් ඒක මේ පිළිකරට එන කට්ටියට අලුත් දෙයක් නෙවෙයි. මේ ළඟදී ඒ වගේ සූත්‍රයක් හැත්තේ එක්තරා භාවනා වැඩසටහනකදී මම හරියට භාවනා වැඩසටහන මතක නැහැ. එතෙන්දී ඊටමත් මුළු මාසිකාමෝනේ ඒ ඒ සංසිද්ධියයි. ඉතින් ඊට පස්සේ පහුගිය දවසක ඒ සූත්‍රය අපි එමසුන්ට බලනකොට අපිට හම්බුණා තවත් සූත්‍රයක් සෝතාන්ගත සූත්‍රය. ඊට පස්සේ අපි ආරාධනාවක් කරා අපේ ස්වාමීන් වහන්සේට මේ ඇසුරු කොටගෙන දේශනා මාලාවක් පවත්වන්න කියලා. ඒ අනුව 82 වෙනි වැඩසටහන මෙහි දීකල සෝතාන්ගත සූත්‍රයේ ඇසුරෙන් කළා. ඒ අප බුදු පියාණන් වහන්සේගේම ධර්ම දේශනා. එතෙන්දී ඊටාත්ම අර කියපු දෙයට වඩා වෙනස් විදිහට දෙයක් අපි බුදුහාමුදුරුවෝ කියනවා. එතෙන්දී බුදුහාමුදුරුවෝ කියනවා යම් කිසි උපාසකයෙක් හෝ උපාසිකාවක් මේ ආකාරයෙන් ජීවත් වෙලා ඒකේ ඒ සූත්‍රයේ දේශනා කරන කොයි ආකාරයෙන් කියලා අපේ සාමුනාසි කියන්නේ ඒ ආකාරයෙන් ජීවත් වෙච්ච යම්කිසි උපාසකෙක් හෝ උපාසිකාවක් යම් නිසියක සිහි මදව මිය පරලොව ගියොත් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම දිව්‍ය තලයක උප්පත්තිය ලබලා ඒ දිව්‍ය තලයේ තුලදී විදර්ශනා නුවණ ඉතාමත්ම වේගෙන් දියුණු කරගෙන ඒ ජීවියා ඊළඟ භවයේදී ආරි සත්‍යයට පත් වෙනවා කියන. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි බලනකොට අපි බුදුරජාණන් වහන්සේම පරස්පර විරෝධී දේශනාවන් දෙකක් කරලා තියෙන විදිහට නිකන් බැලුම් බැලමට පේන්නේ. ඉතින් ඒක ඉතාමත් කුතුහලය දනවන සුළු ඒ වගේම මනස ඉතාමත් පුදුදවල ඉතාමත් වැදගත් දේශනාවක්. ඉතින් ඒක තමයි කියන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්සේ එතනින්දන් ඒ කාර්යය පැහැදිලි කරයි කියලා මම බලාපොරොත්තු අද ජනාධිපති මන්ත්‍රී කියන බණ ගෙදර ගියාට පස්සේ අහන්න ඔය ටික කියයි වෙන කතාවකින් මේ කාරණා දෙක තුනක් කාරණා මතක් කරා එකක් තමයි අපි අභිකන්ද උපසූත්‍රයේ දේශනාවක් කරා එහෙම නැත්නම් වැඩ පිළිවෙලක් කරා හැත ගණන් වල මේ කර වැඩමුළුවක් මේ අපි ඉවර කෙරුවේ ඊයේ 85 වෙනි එක. ඒකෙදි පැහැදිලිවම කියනවා මරණ වේලාවේදී නිමිත්තක් හෝ අනුව්‍යංජනයක් ඔළුවට ආවොත් අපායට යනවා තිරසංගත වෙනවා. මරණ වේලාව මොකක් හරි නිමිත්තක්. මගේ අම්මා තාත්තා මොකක් හරි මතක් වුණොත් ඒ යනවා අපායට යනවා. එහෙම නැත්නම් තිරසංග අපායට යනවා කියන්නේ. ඉතින් එතකොට අපිට පේනවා කතා දෙයක් නැහැ කාගෙත් පත්තු සීට්ටු ලියලා තියෙන්නේ. මොකද ඒ තරම්ම නේ කල්පනා කරගෙන නින්දට යන මොනවද කල්පනා වෙන්නේ කියලා හිතන්න. ඇත්ත එක වහපුවා මොකද්ද වෙන්නේ කියලා හිතන්න. බයක් එනකොට මොකද්ද වෙන්නේ කියලා අපිට අරමුණ වෙනවනේ. ඒ අරමුණ අනිවාර්යයෙන් මරණ වෙලාවට එයි. කෝකද මන් දන්නේ. කොයි එක ආවත් අපායයි. ඉතින් ඕකට කිට්ටු යනවා කියන තියෙන සමහරු මේ ඇත්තටම මේ යම් යම් গুপ্ত පැති වලින් මේ මැරිච් එක නාතෙන්න ගියේ මේ මැරිච් එක මෙතෙන්න ගියේ කියලා කියන කතාවලදී එදත් තියුණානේ. ඒකව ගැන හොයලා බලනකොට මම අදහන්නේ සන්නේ හැම කෙනෙක්ම මේ අපිත් එක්ක ඉඳලා මැරිච්ච කට්ටිය අපායට ගිය කියලා තමයි පණිවිඩය කියලා තියෙන්නේ. මේ හොඳට දන් දීලා භාවනා කරලා සිල් දකලා හිටු ඇත්තෝ. ගිහිල්ලා තියෙන්නේ පල්ලෙහාට. ඉතින් අපි කියට දන්නේ අර කියන කවුරු කියනවා දන්නේ නැහැ. අපි අදහන්න ගිහිල්ලා අනාගනක් දන්නේ නැහැ. නමුත් පේන්න තියෙන්නේ ඒ මෙච්චර දන් දීලා තියෙනවා මෙච්චර සීල් දකලා තියෙනවා වැඩ කරලා තියෙනවා නමුත් ගිහිල්ලා තියෙන්නේ මේ මොකද අවසාන මොහොතේදී මොකක් හරි අර උණක් ඇවිල්ලා ඉතින් දැන් මේ බණ කියනකොට උනත් heart attack තියෙන කට ඉන්නවනම් blood cholesterol තියෙන කට ඉන්නවනම් මම කියනවා ජීවිතයට පෙත්ත තියාගෙන හඳ නැත්තම් ගෙදර යන්න ඉස්සෙල්ලා heart attack. එච්චර. ඒක මේ අග්ගිකන්දපන් සූත්‍රය ඒකත් ඇත්තටම මට උපාසිකාවක් තමයි මේකට කියන්නේ. ඊට පස්සේ සුබෝධාරාමේ මේ දවස්වල අපි කරනවා අච්චරා සූත්‍රයේ ඒකෙදී පේනවා එක ස්වාමීන් වහන්සේ නමක් විවේකීව අරණ්‍ය ශේසාංශයට ගිහිල්ලා ඉතාමත්ම මගේ වචනෙන් කියනවනම් අත්ත කිලමන් තාන යෝගට වැටෙන තරම්. තද බල බඩේ දවිල්ලක් තියෙද්දී ඒ බඩේ දවිල්ල නිසා ඉඳගෙන ඉන්න බැරිව තියෙද්දී. ශක්මණී ලණුවක් කට ගහන ශක්මණී එල්ලිලා. ශක්මන් කර කර ඉන්නකොට උග්‍ර වේදනාවක් ඇවිල්ලා තියෙනවා. ඒ තියෙද්දි මනසිකාරය අමතක කරලා නෑ. භාවනා කරනකොට වැටලා තියෙන්නේ මැරිලා. නමුත් ඒ භික්ෂුව දන්නේ නෑ මැරුණයි කියන්නේ. මොකද ඒ තරම් දුක් වේදනා හරහා ගිහිල්ලා තියෙනවා. මෙයා ගිහිල්ලා දිවි ලෝකේ උපදිනවා සෝතාණු දත්ත සූත්‍රයේ හැටියට. මොකද මේ භික්ෂුව බණ අහලා තිනවා සුතා බණ සුතමේ ඥාන දතා හොඳට හිතේ කල්පනා කරගෙන තිනවා අහන දේවල් දරලා තිනවා මනසානුපෙක්කිත පරිචිතා කටපාඩම් කරලා තිනවා පරිචිතා කියලා කියන්නේ භාවිත කරනවා මේ අනම්මනම් බයිලා සින්දුක කියනවා වෙනුවට පුළුවන් තරම් මේ වචන ගලපලා අරකයි මේක සම්බන්ධ කරලා තිනවා පරිචය කියලා කියන්නේ කටපාඩම් කරනවා මනසානුපෙක්කිතා මේ බුදුජානන්සේ මෙච්චර ඈත කාලයකට ඉස්සෙල්ලා ඉපදුනාට ඉන්දියාවේ ඉපදුනාට මේ මිනිස්සු අපට ඇත්තටම ඕන දෙයක්ද මේ දීලා තියෙන්නේ නැත්නම් බුද්ධ ආගම විභාගේ පාස් වෙන්න විතරද නැත්නම් PhD එකක් කරන්න විතරද කියලා කල්පනා කරලා බැලුවොත් 99.99%ක්ම බුද්ධ ආගම පාවිච්චි කරන්නේ විෂයක් වශයෙන් විතරයි ඩිප්ලෝමා ගන්න යනවා PhD ගන්නවා හැබැයි ඇතුලේ මොකුත් නැහැ මනසානුපෙක්කිතා කියන්නේ ඒක නෙමෙයි මේ අපේ තියෙන අසහනෙට මේ අපේ තියෙන දැවිලි දැවිලි වලට බුදුරජාණන් කොච්චර උදව් කරනවද කියලා මනසින් කුසල ඡන්දයෙන් කරලා බලලා තියෙනවා. එතකොට තේරලා තියෙනවා අපිට අම්මලා තාත්තලා උගඩලා තියෙනවා උගඩලා තියෙන්නේ අපාගාමි වැඩක්. ගුරුවරු මෙතෙක්කල් උපද උපදලා තියෙන්නේ අපිට ලොක්ෙක් වෙන්න, දොස්තර කෙනෙක් වෙන්න, මේවනේ හිතේදී ඉතින් මේක මරණදී ආපු ගමන් අපායයි. නමුත් දෘෂ්ටියෙන් තේරෙනවා මේ ඔක්කොම මේ වගේ ලන්ද කඩාන කැලේ අපායට යන්න හැදුවද සුළු පිරිසක් ඉන්නවා මේකටම පණේපයි කියලා කටයුතු කරන ගමන. ඒගොල්ලෝ කාටවත් අඳහර පාණ්ඩ යන්නේත් නැහැ ඔළුව බේරගෙන ජීවත් වෙනවා. ඒතකොට මේ ආහන කෙනාට සුතාදත පරිචිත මනසානුපෙක්ඛිතා කියන විදිහට සුත්තං ගෙය්‍යා වෙය්‍යා කරණං ඥාතායිති උත්තරං ආදි වශයෙන් බුදුජාන සිදේශනා කරපු ධර්මයේම ජීවත් වෙලා තේරෙනවා මේ පිරිසත් එක්ක කරන්න බෑ. පිරිස අදින්නෙම අපායට. අපාය සහායක මිත්‍රයෝ ඉන්නේ. ඒක බව දැනගෙන මෙයා පැත්ත කරනවා විවේක සේනාසනීල කල්පනා කරලා නමුත් ශරීර ආබාධයෙන් මැරෙනවා මැරෙන වෙලාවදී හිත වික්ෂිප්තයි මුට්ටස්සති ගිහිලා දිවි ලෝකෙ උපදිනාට පස්සේ ඉතින් අර කරපු වැඩ කටයුතු නිසා දිවි ලෝකෙ විශාල අප්සරාවන් පිරිසක් වෙනවා විශාල විමානයක් පහළ වෙනවා ඉතින් ඒගොල්ලෝ කියනවා ඔබතුමා එනකන් හිටියේ මෙන්න මේ විමානේ බාර ගන්න මේ අප්සරාවන් 500ම ඔබතුමාගේ පාද පරිචාරිකාවන් වෙන්න කැමති ඒ ස්වාමීන් වහන්සේට දිවි ලෝකේ ගියාට පස්සේ මේ සතුප්පාදේ කියන එක සිද්ධ වෙනවා. සතුප්පාදේ කියන එක කල්පනා වෙනවා කියන්නේ මම මේ පණ එපා කියන කැලේට ගිහිල්ලා බඩේ දැවිල්ල තීදුවත් වෙදෙක් හම්බ වෙන්නේ නැතුව බඩේ දැවිල්ල තීදුවත් බෙහෙත් කරන්නේ නැතුව පරි කෙරුවේ විවේකයට. දැන් මට මේ මොකද වෙලා තියෙන්නේ? 500ක් විතර දිව්‍යාංගනාව. විශාල විමානයක්. මෙයාට පේනවා මේක දඩුවම. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා අප්සරාවන් කියලා කිව්වට මට පේන්නේ පිසාචෝ පිරිසක් ස්වාමීන් වහන්සේ. නන්දනවනේ කියන විශාල දිවි ලෝකෙට ගියාට ඒක මත් කරවන තැන. මම දැන් කොහෙද යන්නේ? මට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා ඊට සතිය පිහිටවනවා. මම මේ ඔක්කොම අම්මා තාත්තයි පයි කියලා වස්තු භෝගේ පයි කියලා ගියේ. මේ කුණු කන්දල් ලබන්න නෙමෙයි. මට ඕනේ උදකලා. මට ඕනේ විවේකී. මට ඕනේ විශ්‍රාමය. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අර දෙවියෝ කරන්නේ දිව්‍ය ලෝකේ ඉඳලා චුත වෙලා බුදුහාමර ගාවට ගිහිල්ලා මේ චෝදනාව කරනවා. ඊට බුදුරජාණන්සේ මේ සතුප්පාදේ වෙන පැත්තකින් කියනවා. උඹ කලින් බණ අහලා තියෙනවා. උඹ කලින් වෙන හිතේ දරාගෙන තියෙනවා. උඹ කලින් වණපොත් කරලා තියෙන කට බාඩම් කරලා තියෙනවා. උඹ මේක තේරුම් අරගෙන තියෙනවා. උඹ දෘෂ්ටි හදාගෙන තියෙන නිසා පුතේ උඹ දැන් අපායට ගියත් දිව්‍ය ලෝකෙට ගියත් උඹ මේකක්වත් අගය කරන්නේ. උඹ දැන් ඉන්නේ අභ්‍යානාම සාදිසා උජුකෝ නාම සෝමක. ඔබ ඉන්නේ දිශාවේ ඒකාන්තයෙන් බය නැත් තැනකට ඔබ යොමු වෙලා තියෙන්නේ. දිශාව ඒකාන්තයෙන්ම සම්‍යක් දෘෂ්ටිකයි. ඒක ලස්සනට වෙන ඔබ ඉන්න රතය ධර්ම රතයක්. ඒ සියල්ලෙන් ආඩ්‍යයි. ඔය කොච්චර අපසරාවෙන් වටුණත් ඔබ හිතාය වටන්න බෑ. කොච්චර නන්දනමණයක් ආවත් වටන්න බෑ ඔබ යන්නේ මේ විවේකයටමයි කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහදී බණ කියනකොටම ඒ දේවතාවට සතිය පිහිටවලා නිවන් දකින්න ඒක කියනවා සතුප්පාද මේ සූත්‍රයේ සාරාංශ වශයෙන් මාන්නේ මේ ලෝකෙදී යම් කිසි කෙනෙක් බුද්ධ දේශනාව සුත්තං ගියම් වේයාකරණං අබ්බෝතං වේදල්ලං ගාතායිති බුත්තකම් කියන විදිහට විවිධාකාරයෙන් දේශනා කරන අවලෝකෝත්තර ධර්මයේ සුතා අහණ්ඩෝන් දහතා ඉහිති තියාගන්න ඕනේ පරිචිතා කරපඩම් කරන්න ඕනේ මනසින් පලකා බලන්න නිසා දෘෂ්ටි හදාගත්තොත් මැරෙන වෙලාවේදී මුත්ත සතියෙන් මැරුණා ඒ කියන්නේ හිත අන්දමන්ද වෙලා හිත මොකක් හරි එකට ගිහිලා පැනනවා. ඒත් අන්‍යතර දේවනිකාකට යනවා. එයාටම කල්පනාවෙන් ඉඳී තියෙනවා මට මේ හම්බෙච්ච දේවනිකායට මේ කැකිලි කිදී බලාගෙන නෙමෙයි මම මේ භාවනා කරේ. මේක හම්බ වෙන කර්මාන රූපෝ කියලා එයාට ඒ දේවනිකායට ප්‍රියක් වෙන්නේ නැහැ. නැවතත් සතියේට හිත ගන්න. එහෙම නැත්නම් දිවි ලෝකෙට වරින් වර මනුස්ස ලෝකෙන් වගේ ඉතිරි ප්‍රාචාර්ය සත්‍ය ස්වාමීන් වහන්සේ කියලා බණ කියනකොට දෙවිවරු නන්දනවනේ පෙන්කලකල ඉන්නවා. දිව්‍ය සැප විඳිනවා මේ කෙනාට ටක් ගාලා මතක් වෙනවා මේ ශාංශ කියන්නේ මම දන්න දෙයක් මම කරපු දෙයක් කියලා යාට සතිය පිහිටන. ඒ කියන්නේ නැවත සීපත් වෙනවා මම ගත කරපු ප්‍රත්‍යචල ජීවිතය. එහෙම නැත්නම් භාවනා දිව්‍ය ලෝකෙම ඉන්නවා මෙයා වගේ සතිය පිහිටවගත්ත දෙවිගොල්ලන්. එයාගෙන මේකේ ඉන්න හරියක් ඉන්නේ කාමභෝගී. දිව්‍ය ලෝක කියන්නේ නිකමට හිතන්න අපි කාන්වල එකට ගියයි කියන්නේ. ඉතින් දැන් යන්නේ කවුරක් භාවනා කරන්නේ එතන ගියමින් බව දැහන කැඩෙනවනේ. එතින් නමුත් හම්බ වෙනවා යට තව කෙනෙක් අපි මෙතෙන්ද ආවේ මෙන්න මේ වගේ පින්කමක් කරලා කියලා ඒ කෙනත් එක්ක ධර්ම සාකච්ඡාවක් කරනකොට මෙයාට නැවත සත්‍ය පිටිනවා. එහෙම නැත්නම් දිවි ලෝකෙදී එකට පින් කරපු කෙනෙක් එහිදී හම්බ වෙලා එයාට වැලිකෙලිය දැකපු යාළුවෙකුගේම දක්වනවා මචං අපි මතකද කියන වගේ දිවි ලෝකෙදී මතක් කරලා මෙයාට සත්‍ය පිටිනවා. ඒ තමයි රූපාසකම අපෙන් ඇහුවේ. සතුප්පාදේ ගැන කියලා දෙන්නේ. ඉතින් ඒ වගේ මතක් වෙච්ච ගමන් එයා මේ දිව්‍ය සැප හෝ ආඩම්බරකම් හෝ මොකක්වත් මේ කල්පනා කරන මේක ලැබිච්ච උනත් දිව්‍ය සැප ලැබුණත් මට විවේක වෙන්න පුළුවන්. මට දිව්‍ය සැප ලැබුණත් මට හුදේකලා වෙන්න පුළුවන්. මට දිව්‍ය සැප ලැබුණත් විස්රාම වෙන්න පුළුවන්. මම කරලා තියෙනවා. මේක කර්මාන් රූප වෙච්ච එකක්. හොඳ නරක කෝකුණක් කියලා යා බොහොම ඉක්මනට අර කලින් කරපු තාලයට Brahmacharyaට වැටුනහම ඒ හිර වෙලා තිබුණ විපස්සනා ඥාන කොහොම ඉක්මනින් දිනුනෙනවා කියන එකයි ඒ සතුප්පාද සූත්‍රයේ ජර්වචන්ත දේශනා කරන්නේ. ඒ නිසා එතෙන්දි කියනවා බණ අහලා බණ හිතේ දරාගෙන කටපාඩම් කරලා භාවනා කරලා දෘෂ්ටිය හදාගත්තා නම් එයා මරණ මොහොතේදී සිහි විකල් වෙලා මලත් අන්‍යතර දිවි ලෝකයක උපදින්න පුළුවන් කියන එකයි ඒකේ බුදුරජාණන්සේ පෙන්වන ඒ සන්දර්භේ දිනුනාට පස්සේ එහෙදී එයාට ආපහු සතිය පිටවල ගොඩ එනවා. මේක මට විනාඩි ගාණයි තියෙන නිසා මම මේකයි හිතාගෙන හිටියේ මතක් කරන්න කියලා. භාවනා කරනකොට වර එක අපිට භාවනා පරියන්කේදී ආලෝක පහළ වෙනවා. පරියන්ක භාවනාවේදී පහසුකම් පහළ වෙනවා. භාවනා පරියන්කේදී ඥාන පහළ වෙච්ච ගමන් සතිය නැති වෙනවා. ඉතින් එයා අර හම්බෙච්ච ආලෝකයේ කඩාගෙන යනවා. හම්බෙච්ච පහසුව දිගේ කඩාගෙන යනවා. සම්මති ඥාන ගැන කල්පනා කරලා ගියාට පොකද යාට තැනකදී සතිය පිටුපගෙන තියෙන මේ ආලෝකයේ නෙවෙයි මම භාවනාවේ බලාපොරොත්තු වෙන්නේ. මම ඉන්නේ දැන් පිටපොට ගිහිල්ලා. ඒ නිසා එතනදී ඒ ආලෝකයේ ඉක්මවා ගන්න මම ආයේ මූල කර්මස්ථානට එන්න ඕනේ කියලා පිටින එකටත් අපිට කියන්න පුළුවන් සතුප්පාදී කියලා. මට හොඳට විවේකයක් පහන හොඳට පහසුව පහය තේරුම් කර ගන්නවා. මේ පහසුව නිවන නෙවෙයි. මේක හම්බෙච්ච අතරේ කියලා මේකට හිත මන්දිනවා. නමුත් මම තරම් වෙන්නේ මේකට මම නෙමෙයි භාවනා කරේ කියලා එයාට ඒ සැපය කෙලවරදී වුණත් ආයෙ සතිය පිටුන. එහෙම නැත්නම් අපි දුක මඳුරේ කරා. නලියන දඟලන වැස්සක් පයින්නවා කැස්සක් අහනවා. එතකොට සතිය කැඩෙනවා. කන්නට රසියා කියන නැද්ද කි විතර මෙතෙන්ද තෙල වවුරට කැසා. මිහි මලපම් මඳුරේ කාණ කියලා ද්වේෂය එනවනේ. ද්වේෂී මගට යනකොට යාට තියෙනවා ආඩේ මම මේ කරන්න ආවේ ආනාපානේ දැන් මේ මේ ද්වේෂයකට ඉන්නේ කියලා එයාට ආයෙ ආයෙ සතිය ඉතින් අරමුණට එනවා මෙන්න මේකට බුදුහාම කරා සතුප්පාදේ කියලා. මේ වෙලාව මැදින්ද මම මේ කියන්නේ ඒක නිසා මට බැනුම් ගන්න වෙයි කමන්නේ. ස්වාමියාත් එක්ක බල්ලෙක් පිටර ඈතකට යනකොට බල්ලා ආපහු එන්න මොකද්ද කර කර යන්නේ? බල්ලා මගින් මගට වැල්ල විලේ ජනක කකුලක් කුසලා ගස් වලට බිමට චූ කරන්නේ නැහැ. මොකද ඒ? මොකද ස්වාමියාට පාර වරදිනවා. බල්ලට වරදින්නේ නැහැ. ඒ නිසා සතියෙන් යන එක නම් මෙනෙහි කර කර යනවයි කියලා කියන්නේ ගහට ගහට චූ කර කර යන බල්ලෙක් වගේ වැඩක් තමයි. මෙනෙහි කර කර යනකොට එයාට කිය පැටලිච්ච පාර තේරෙනවා. මෙනෙහි කරන්න ඕනේ දේ දන්නවා. වැරදිච්ච බව දන්න. වැරදිච්ච නැතිලා අර මෙනෙහි කරපු අරමුණට ආපහු එන එක මේ ජීවිතේ අත්දැකලා නැත්තම් මරණ වේලාවේදී අර දිවයට තියෙන පෙත්තක් තියාගන්න වෙනවා. ඒ තරමට භාවනා කරලා නැත්තම් මේ වෙනකොට කොහේ යයිද කියන්න බෑ. මේකත් නිවන නෙවෙයි. මේක නිකන් අතරමං වෙච්ච වෙලාවක නැවත පාර හොයාගෙන මූල කර්මස්ථානට එන්න සතියට එන්න බුදුහාමුදුරුවෝ අපිට ටිකක් තොක්කක් ඇනලා කියලා දෙනවා දන් දුන්නට මේක හරියන්නේ නැහැ දන් දෙන්න තු කරන්නත් බෑ. සිල් දැක්කට මේක හරියන්නේ නැහැ සිල් රකින්න තු කරන්නත් බෑ. භාවනා කරන ඔක්කොට මේක හරියන්නේ නැහැ නමුත් භාවනා නොකරත් බෑ. ඒ නිසා පුළුවන් තරම් මේක යම් තැනකට ගන්න හිත පිට යන එක ස්වභාවයි. පිට ගියාම නැවත අරමුණට ගන්න එක පිළිබඳව විශේෂණය කරන්න. සක්මන් කරගෙන ඉන්නකොට සද්ද ඇහෙනකොට හිත පිට යන එක ස්වභාවයි. ආයෙත් සක්මන් හිත ගන්න පුළුවන් නම් තරහ නැතුව හිත පීඩ ගන්න නැතුව සීලය චෝදනා කරන්නේ නැතුව භාවනා කරනකොට විශාල ආලෝක පහළ වෙනවා. ඕබාස ඥාන පීචපස්සති බාන. ඔය කොයි එකක් නිවන නෙවෙයි. ඔක්කොම අර සතෙක් කෑ ගහනවා වගේ භාවනා බාධාවක්. ඒකට තර තරහ වෙන්න එපා. ආඩම්බර වෙන්නත් එපා. ආය කරදරයක් නැතුව හිත අරමුණට ගන්න දන්නවනම් බුදුහාමුදුර වාගේ තමයි. ඉතින් සෝතානදත්ත සූත්‍රය වල දුන්නේ අරුණ මහත්තයා තමයි. මම මෙතන ඉඳ ගන්නකොටත් මේ දෙයි කියන්න ඕන කියලා මම හිතාගෙන හිටියේ නෑ. ඉඳගත්තර පස්සේ ධර්මයේ ඇදෙනකොට තමයි මේ කාරණා මතක් වෙලා ඒ අච්චර සූත්‍රය මේ මහත්ය හොයලා දෙනකොටම අග්ගිකන්දෝප සූත්‍රය මතක් කරලා තිබුණා. එතකොට තේරෙන පටන් ගත්තා අපි භාවනාවේ වරද්දාගත්ත ටික තමයි ඉස්සරහට අපිට උදව් වෙන්නේ. සෑහෙන වරදිනවා. වරදිනේ මම අහක යන්නේ. බුදුහාමරේ වැරදි ටිකෙන් පෙන්නලා දෙනවා. වැරදුනට පස්සේ ආපහු අරමුණට ගණ්ඩ දන්නවනම් පරෝපදේශ රහිතව. Tamandama එච්චරයි අපිට මරණ මොහොතදී උදව් වෙන්නේ. මරණදී විතරක් නෙමෙයි අපි අතප්පය කරනයි කියන්නේ. ඇහක් කඳ උණයි කියන්නේ. කබරාවයි කියන්නේ. මොන දෙල්ලම උනත් අප වර්තමානයේ හිත ගන්න ඇහි අවශ්‍යතාවයක් නැහැ. මොකකවත් අවශ්‍යතාවයක් ආපවිය ගන්න පුළුවන්කම තමයි මනුස්සකම කියලා හිතාගන්න. අංජබජල් වුණාට පස්සේ අවුලක් වුණාට පස්සේ අම්මා බැලුණාට පස්සේ ගෙට ගිනි ගත්තට පස්සේ මේ මොනවා වුණත් සතියට මොකුත් වෙලා නැහැ. නැත්තම් බටාචාරාවට නිවන් දකින්න පුළුවන් වෙනවද? වට ජරා මෙතෙන් එනකොට හෙළුවෙන්. දරුවෝ දෙන්නේ පදපු අම්මා කෙනෙක්. තරුණ කාන්තාවක් සුපීෂක් මැදට හෙළුවෙන් එනකොට බුදුසසුනේ නංගි සතිය පිටවපක් කිව්වා. මිනිහා මරනවා කියලා සතිය පිටව නමරුනේ නෑ. දරුවෝ දෙන්න කංගී ගහගෙන ගියා කියලා සතිය පිටව නමරුනේ නෑ. අම්මලා ගිය කඩන වැඩ මල්ලිත් එක්ක වැඩලා පුච්චන සෝනි දුන්දක්. සතිය පිට නමන රිදි ගැලුණා කියලා ප්‍රශ්නයක් උනේ නැහැ. මං හිතන්නේ කට්ටිය රිදි ගැලවෙනකන් තමයි ඉන්නේ. ඔහොම යනකොට ගැලවෙනවා. එදාට ඒ දුවගෙන අනේ ස්වාමීන් වහන්සේ කොහොමද දැන් මේ කරන්නේ? ඒකට ඒකට ඉතින් කියන්න වෙනවා. ඒක තමයි කියන පමා වෙන්න එපා. මේ තාම දරුවෝ මැරලා නැති වෙලාවේ. එකෙක් දෙන්නේ මැරලා ඇති. ඉතින් නැතු කවුරක්වත් නැහැනේ. මිනිහා මැරලා නැති වෙලාවේ අම්මා අප්පට මීකට ගිනි අරගත්ත නැති වෙලා කරුණා කරලා, භාවනා කරලා, හිත පිට යන හැටි දැකලා, ආපහු හිත පිට ආපහු ගන්න පුළුවන්කම අපිට දීලා තියෙන manussකමත් එක්ක හම්බෙච්ච දෙයක්. ඒකයි ධර්ම සාකච්ඡා කරන්නේ. ඒකටයි බණ අහන්න ඕන. ඒකටයි භාවනා කරන කට්ටිය ඇසුරු කරන්න ඕන. ඒක මතු කරගත්තොත් මම හිතනවා අපේ ධර්ම සාකච්ඡාව සාර්ථකයි කියලා. ඒ මම හිතන්නේ මේ ඩිවිඩිය අපිට වෙලා තියෙනවා කියලා. ඉතින් මීරකල් මහත්තයා තමයි බණින්න තියෙන්නේ. ඕන නැති ප්‍රශ්න ඇදලා. වාසී අදහතරක සුලෝකයක් කිව්වා. සෙල්ල. ඒ ස්ලෝකයේ අන්තිමට කියවෙනවා අර මම කිව්ව ධර්මානුකූලව කියන වචන. ධර්මේන හීන පශුර සමානයි. ධර්මේ නැත්තම් හරකෙක්. ඒකට ධර්මානුකූල කියන වචනේ පාවිච්චි කරලා අපි යහපත් සදාචාර සම්පන්න ඔක්කොම එකට යට වෙනවානේ. ධර්මානුකූල කියන වචනේ එන්නේ එන්නේ සීලේ රකින්නට එක ධර්මයක්, සමාධිය රකින්නට තව ධර්මයක්, විපස්සනා රකින්නට තව ධර්මයක්. නිසා ධර්මානුකූල කියන වචනේ රාමකට දාන්න බෑ. ඒක පරිණාමයට පත් වෙනවා. එන්නේ එන්නේ පරිණාමයට පත් වෙන. ඒක බුදුහාමගේ පාවිච්චි කරලා තියෙන බොහොම මේ සරල ක්‍රමයට වචන අල්ලලා තියෙන්නේ රාම කරලා මේ වචනේට තියෙන මේ අර්ථය කියලා ශබ්දකෝෂ අර්ථය දීලා නැහැ බුදුරජාණන්. ඒ අර්ථ වෙනස් වෙනවා. ඒ වෙනස් වීම අනිච්ච ලක්ෂණයක්. ඒක දන්නවනම් අපි පොතක් කියනකොට අදහසක් ගත්තට පස්සේ අපි දන්න වෙන කෙනෙක් වෙන වචන ওই වචනම දාලා වෙන අදහසක් දෙන්න පුළුවන් ආදි වශයෙන් හිත විවෘත වෙනවා මිසක් අම්බ කියන වචන වැරදි වචන වැරදි කියලා ගහ බැන ගන්න දෙයක් නැහැ. මේ වචනාර්ථ වෙනස් වෙන සුළුයි. ඒ ඔක්කොම තිබුණට අපි සහෝදරකම තියා ගන්න පුළුවන්. සත්‍ය වඩන්න පුළුවන් කියලා හැම කෙනා මිනිස්සුયો කියලා කටයුතු කරන ආගම් ભેදයක් ඕනේ නැහැ. නිකාය ભેදයක් ඕනෙත් නැහැ. බුදුන්සේ විශ්වාස කරන්නේ ඔය ඇත්තෝ ඊට කියන ගෑනු පිරිමි කියලා බෙදෙකොත් තියෙන අපේ මනසේ තියෙන පොඩි පොඩි වයර් මාර්ගලයි කියන්නේ සංවේග විయోగ පරියාය සූත්‍රය කියලා අංගුත්තර නිකායේ අටක නිපාතේ තියෙනවා මෙතෙන් එහාට භාවනා කරලා පස්සේ ඔය ගෑනු පිරිමි කමක් නැහැ ගෑණියගේ ස්වරූපේ පිරිමිකට තේරුම් ගන්න පුළුවන් ධර්මී පිරිමික ස්වරූපේ ගෑනුවර තේරුම් ගන්න පුළුවන්. නැත්තම් මේ ඒ ඒ මට්ටමට කාමයේ අඩුපාඩු දුර්වල කරගත්තේ නැත්නම් මේ ස්ත්‍රියට පුරුෂයා පුරුෂයාට ස්ත්‍රියව කියලා කියන්නේ කාමයේ වනවන දානවන විශාල මඩබෝරුවක්. මම භාවනාවේ පුළුවන් එක ඉක්මන. එතකොට බුදුජානනාථට අපි කියනවා අමා මෑණී කිය. අමා මෑණී බුදු පියාණන් වහන්සේ කියලා. ඒක මොකද? මාත්‍රුගුණ තියෙන උපදේශලා. අපි හැම කෙනෙක් ගාම තියෙන. පිළිමේ ගුණ, ඥාන ගුණ තියෙනවා. ඉතින් මෙව්වා වර්ගීකරණය කරලා ගෑනු ගෑනු ගෑයිති රකින්න හදනවා පිරිමි පිරිමි ඇයිති රකින්න හදනවා කියලා බුදුරජාණන්සේ කුණු කුණට දානවා. බුද්ධ ධර්මයේ ප්‍රතික්ෂේප කරනවා. සංඝයාට වැඩ කරන්න බෑ. එනිසා මේ මනුස්සකම මතු කරන්නේ මේ මම දැන් මෙතන කියන තමන් අත්දකින්න නම් චිත්තගෙන හැම චිත්තක්ෂණයකම මනුස්සකම ඒක නැති හැම වෙලාවෙම අර හරක් ගතිය බලු ගතිය මේ ඔය ත්‍රිසංගති තියෙනවා. ඒ නිසා අපි සතියෙන් ජීවත් වෙන හැම වෙලාවෙම බුදුන් එක තමයි ජීවත් වෙන්නේ. මම හිතනවා මේ කාලේ පොරොදිනයක් ගත්තයි කියලා. මට හැකක් තියෙන්නේ අලුතාපයට මේක මේ සැර වැඩිද කියන එක. එතකොට මට කියන්න පුළුවන් අලුතාපයට මෙතන නෑ මේ මේ ලක්මාල් මහත්තයා ඉන්න ඕනම කෙනෙකුට මේ පරණ භාවනා වැඩමුළු වල පටිගත කරපු ඇටිගත කරපු CD අවශ්‍ය නම් ඕගොල්ලෝ මේ ලක්මල් මහත්තයාට දුන්නොත් තැපැලේ ගෙවනවා කියලා. ඒකට වෙනමම මුදල් ගෙවලා කට්ටියපත් කරලා ඉන්නවා. නොමිලේ වෙනවා CD 3ක් ඕල්ම කෙනෙකුට ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් අඳුල්ලා දෙන්න කැමති අරුණ මහත්තයා ගාව තියෙනවා වෙබ්සයිට් එකක්. ඒකේ මේ දක්වා කරපු හැම බණ 85ම වගේ දැන් අන්තිමික දෙක නැතුව ඇති. ඔක්කොම දාලා කියනවා. අපි නිසරණවනේ වෙබ්සයිට් එකක් කරනවා නැත්නම් වෙබ් අඩවියක් කරනවා. nisaran.lk කියලා ඒකේ උඟක් බණ අඩුයි. ඒක ওই භාවනා වැඩමුළු වලට එන්න ඕන මූලධර්ම කොහොමද කරන්න කියන එකයි තියෙන්නේ. ඉතින් මේ මේ ලෝකයේත් එක බලනකොට මේ අවට ඉන්න කට්ටිය උඟක් අඩුයි මේ වගේ වැඩ ගන්න. දන්නේ නැහැ. අතපෙන්නේ මනසරදී නැහැ. ඔය ඉන්ටා මේ අවුරුදු තුනකින් කරගන්න පුළුවන් නම් හොඳයි. මම අවුරුදු 30ක් කරලා නෑ නෑ අවුරුදු 30 යනකොට මේ මම හිතන්නේ හැබැයි මම හිතනවා මට මේක තේරුම් ගන්න පුළුවන් නම් හැම කෙනෙකුටම ඥාණය තියෙනවා. ටිකක් ඩොක්කක් අරින්න ඕන ටික හිල් වෙන්න කොණ්ඩේ ඇත්මැත් කරලා එතකොට රිදෙනවා. අනින එකත් අනිනවා. ඔය මේ වගේ හිටියාර භාවනා කරන්න ආවට පස්සේ මම කැත්ත අතට අරගෙන වැඩ කරන්නේ. ඒකයි කට්ටිය ඔය මේ අහුවෙන්නේ නැති තුරින් ඉඳගෙන කතා කරන්නේ. එනිසා මම ඉල්ලා හිටිනවා ඉන්නේ කියලා දවස් තුන හතරක් නතර වෙලා. ඉතින් එකයි ඔයගොල්ලන්ට වෙන්නේ ඒක ආවොත් අර රැයට කන්න හම්බ වෙන්නේ නැහැ. එච්චර ඒක නම් කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ එන්නේ නැත්තේ වෙන මොක්කොටවත් නෙවෙයි රැයට කන්න තියෙන ආසාවට. මට පේන්නේ වෙන මොනම දෙයකවත් අඩුවක්. ඒ තරම්ම රැයට කන්න ආසයි ඔයගොල්ලෝ. ඒකට බයයි. ඉතින් මටත් ඒක පොරොන්දු වෙන්න විදියක් නැහැ. මේ දායකව අද ඉන්නව දායකවෙන් අහන්න බෑ ඊට කියලා අපිටවත් දෙන්නේ නැහැ රැයට. ඔය දායකව තමයි කතා කරන්නේ. ඔය ප්‍රශ්න තියෙන්නේ රැයට කන එකේ තමයි. ඔය එකයි එක ප්‍රශ්න ඇති. රෑ කෑමේ රෑ කෑමේ ප්‍රශ්න තියෙන්නේ. ඒකෙන් තමයි ප්‍රශ්න ඔක්කොම ඇති වෙන්නේ. කුතුම්බ ජීවිතයේ තියෙන ගැටලු. හොඳයි ඒ නිසා අපි පිට පාත්‍ර වෙලා ගන්නවා. මම මේ තොරතුරු දුන්නේ මේ මීඩිකල් මාත්‍යකාව ඒ කියන්නේ ඒ විස්තර නැහැ. නමුත් අඳුරගන්න අපේ උපත පාවිච්චි විදිහට මේ නිකන් අපලවිච කරපු උද්දණ්ඩක් වගේ ඔහේ තියානිනවා. එතනින් ගියාම මේ වේරකොඩ මහත්තයා සභාවේ ලක්මාල් ඉන්නවා. කමල් මහත්තයා පොත් ගැන අහන්න ඕන නම් කමල් මහත්තයා අපේ ඊටපස්ස සභාපති කෙනෙක්. අරුණ මහත්තයා ඉන්නවා. බණ ගැන අහන්න ඕන නම් දායකාව ඉන්නවා. ඒගොල්ලෝ මේ රිට්‍රීට් කරන්න පිරිස එකතු කරන කට්ටිය කන්තෝරුව තියෙනවා. කියලා කතා කරලා මේ මේකත් කරන්න මේකත් අපි හිතලා කරපු එකක් නෙමෙයි පුළුවන් විදියට අපි ඉල්ලා හිටනවා අපිට කරන උදව්වක් අනුග්‍රහයක් වශයෙන් නෙවෙයි ඉල්ලීමක් කරන බැගෑපත් වෙලා දවස් දෙක තුනක් එක දිගට සීලයක් රකින්න. ඒක ඒක මතක් වෙයි. ඒක මට හොඳටම විශ්වාසයි මරණ මොහොතේදී මතක් වෙයි. අපි මොනවාක්වත් නැතුව එක දවස් දෙක තුනක් සීල් රැකලා තියෙනවා කියලා ඒක මරණ වේලාවේදී සූතාදතා ಪರಿචිතා කියලා ඉදිරියට තියෙනවා. ඉතින් ඒක මතක් කිරීමෙන් අපේ සාකච්ඡාව මෙතන නිම කරනවා සම්බන්ධ වෙච්ච සීල දිනාටම දේරුවන් සරණයි.